මේ ගාථා රත්නය තුළින් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන ධර්මයක් ඒ ධර්මය අපට කමඨාණක් වෙලා ඒක ප්‍රත්‍යක්ෂ වෙලා සංසාර විමුක්තියටපත් වෙන්නේ කොහොමද කියන එකත් පිළිබඳව තමයි අපි අවධානම යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පුට්ටස්ස ලෝක ධම්මේයි කියලා කියනකොට අපට පෑදිලි අටලෝ දහමක් පිළිබඳව තථාගතයන් වහන්සේ මේ ලෝකෙට කාරණාවක් ඉදිරිපත් කරනවා. මේ අටලෝ දහම මේ නාම රූප තුලින් භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්තේ කොහොමද කියලා බලනකොට මේ බෝ පැලේ තුලින් තථාගතයන් වහන්සේ තේරුම් ගන්න ඇති කියලා අපේ ප්‍රඥාවට විශ්වාසයක් ඇති වෙලා තිනවා. එනම් තථාගතයන් වහන්සේ වසර 6ක් තිස්සේ මේ බෝධියට පිට දීලා උන්වහන්සේ භාවනා යෝගීව තපස් කාලයේ ගත කරන සමයේදී මේ තපස් බෝධිය භාග්‍යතුන් වහන්සේට දැක්වා ප්‍රතිචාර තමයි මේ අටලෝ දාමේ උත්පත්තියට හේතුවක් කියලා අපට විශ්වාසයි. එනනම් මේ සම්මා සම්බුද්ධ බෝධිය භාග්‍යතුන් වහන්සේගේ විඥාණයට ප්‍රත්‍යක්ෂ වෙන්න මේ බෝධිය නම් වූ රුක්ක මූලය භාග්‍යතුන් වහන්සේට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය භාග්‍යතුන් වහන්සේට අවබෝධ කළයි කියලා අපට විශ්වාසය ඇති වෙනවා. දින හතක් තථාගතයන් වහන්සේ මේ බෝධිය දිහා බලාගෙන ඒ ඇස්වලින් මෛත්‍රිය වඩාගෙන උන්වහන්සේ බෝධිය දිහා කරුණාවෙන් දයාවෙන් දර්ශනය කළා. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට වැටෙන්න ඇති මේ බෝධිය මට විශාල ආරක්ෂාවක් වුණා. වැස්සට පින්නට මට මේක සෙවණක් වුණා. මේ බෝධිය මට පිට දෙන්න හොඳ බිත්තියක් වුණා. මේ බෝ සෙවණ මට නවාතනක් වුණා. කාත් කවුරුත් නැති අසරණ වෙච්ච මට මේ බෝධිය පීඨක් වුණා. මේ බෝධියෙන් වැටෙන වේලිච්ච කොළ මේ බෝධියෙන් වැටෙන ඉදිච්ච gedī මට ආහාරයක් වුණා. එහෙනම් නවාතනත් බෝධිය ආහාරයත් බෝධිය තමන්ගේ විවේකයත් බෝධිය තමන්ට තියෙන එකම පිලිසරණත් බෝධිය කියන මේක තුලින් ලබාපු ලාභ ගැන භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. මේ බෝධිය තථාගතයන් වහන්සේගේ ජීවිතයට මොනතරම් ලාභ සත්කාර බවට පත් වුණාද කියලා තථාගතයන් වහන්සේ මේ දිහා බලාගෙන ඉන්නකොට নানা ප්‍රකාර කරුණු කාරණා මේක තුලින් ගෝචර වුණා. ජීව වායුව රාදවල් දෙකේම මේ ගස් ටික නිස්පාදනය කරලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාණ ධාතුව පෝෂණය කළා. බෝධිය කියලා කියන්නේ ගොඩාක් සීතල ගාක්. එහෙනම් මේ සීතලත්වයේ මත තථාගතයන් වහන්සේ වැඩහින්නකොට උන්වහන්සේගේ කයේ තියෙන ආපෝ ධාතුව අඩු වෙන්න දෙන්නේ නැතුව සීතලෙන් පෝෂණය කළා. ඒ විතරක් නෙමෙයි බඩගිනි ඇදෙනකොට ඒ කුසගින්නට මේ කොළ ගෙඩි ආහාරයක් වටපත් වුණා. භාග්‍යතුන් වහන්සේට ඍජුං කායන් විදියට ගොඩාක් වෙලා පරියන්කෙන් ඉන්න බෑ. කය ගොඩාක් දුර්වල වෙලා මාංශයටපත් වෙලා මේ වේසටපත් වෙච්ච කයට ස්පර්ශයක් හම්බුණා පස්ස ආහාරයක් වුණා මේ බෝධි රුක්ක මූලයේ කඳ උන්වහන්සේ ඒකට ආංශි වෙලා සැතපීලා හිටියා එහෙනම් මේ වගේ ලාභ ලබනකොට භාග්‍යතුන් වහන්සේ ඒමම මෙනෙහි කළා මේ ලෝක සත්‍යයට මොනවද වෙලා තියෙන්නේ මේ ලෝක සත්‍යයටත් මේකමයි වෙලා තියෙන්නේ භාර්යාවට ඒගොල්ලෝ ඇලිලා ඒ භාර්යාවගේ ලබන ලාභ සත්කාර මොනවද කියලා බලනකොට ආහාර පාන හම්බෙනවා ඇඳුම් හිටුම් හම්බෙනවා බේතේ තම්බෙනවා කැළඹිච්ච වෙලාවට සැනසිලිදායක වචන හම්බෙනවා දුක බෙදා ගන්නවා සතුට බෙදා ගන්නවා ජීවිතේ කරන්නා වූ හැම දෙයකටම උදව් කරනවා මේ ගාතුලින් මට වෙච්ච දේ මේ gedara ගී මිනිසුන්ටත් වෙලා නැවත භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මේ බෝධිය දිහා බලාගෙන අනේ මේ බෝධිය මට මොනවද කළේ? එක කාලයක් තියෙනවා gedit නෑ, කොලත් නෑ, මොකවත් නෑ. වැයි වතුර කෙලින්ම ඔළුවටම වැටෙනවා. පිනි කෙලින්ම ඉස මතටම පාත් වෙනවා. අවුවට ඉන්න බෑ රස්නේ වැඩි. ආහාර පාන මොකවත් නෑ, කිසිම කොලක් නෑ. ඒක වේලිලා ගින්. අන්න අලාභයක් වුණා. ලාභ ලබාගෙන හිටපු මේ බෝධිය තුලින් දැන් අලාභ ලබන්න සිද්ධ වුණා. එහෙනම් සෑම වසරක් ගානේ තථාගතයන් වහන්සේට අලාභ විඳින්න සිද්ධ වුණා හේතුව gedi වැටෙන්නේ කොළ වැටෙන්නේ සෙවණක් නැහැ රකවරණයක් නැහැ එහෙනම් මේ වාගේ මේ ගහේ කොළ නැතුව වේලිච්ච ස්වභාවයේ වාගේ අපට අම්බ කරන්න බැරි වෙනකොට අපෙන් ආදායමක් ලැබෙන්නේ නැති වෙනකොට අපෙන් සේවාවක් නැති වෙනකොට ඒ සේවාවන් රාජකාරී කරන දරුවන්ට ඒ මෑණියෝ බැඳිලා අර උපාසක පියා නිନ୍ଦାවටපත් කරනවා එයාව අයින් කරනවා අවලංගු කාසියක් වටපත් වෙනවා හේතුව එයාගෙන් සෙවණක් ලැබෙන්නේ එයාගෙන් පළදාවක් ලැබෙන්නේ එයාගෙන් විතිය යුතු සේවාව එයාට කරගන්න ශක්තිය නැහැ ධෛර්යය නැහැ එයා දැන් දුර්වල වෙලා මොකවත් එයාගෙන් ගන්න බැරි නිසා අර ගයෙන් අලාභ ලබනවා වාගේ දැන් මෙයාට දෙන බට්ටික අලාභයක් නිවසේ යම්කිසි කාමරයක් වෙන් කරලා තියෙනවා නම් ඒ යන ඉඩ ප්‍රමාණයේ වියදම අලාභයක් කාට හරි එක නවාතන්ට දෙන්න පුළුවන්. අවුරුදු පතා ඇඳුම් අරන් දෙන්න ඕනේ වියදම අලාභයක්. අසනීප වුණාම බේත්තේ තරම් දෙන්න ඕනේ රෝහල්ගත කරලා ළඟ ඉඳලා බලන්න ඕනේ මේක අලාභයක්. අන්න අර ලාභෙට අනිත් පැත්තේ තියෙන අලාභය මේ ගයෙන් මට ලැබුණා වාගේ සෑම ගීගෙදරකම සෑම මිනිසියෙකුටම මේක ලැබිලා එහෙනම් මේ ධාමට අවුෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. මිනිස්සු ලාභයට අවුවෙනවා ඊට පස්සේ අලාභයට අවුවෙනවා මමත් රුක්ක මූලගත වෙලා තථාගත වෙලා මමත් මේකට අවුණා එක්තරා කාලයක් එහෙනම් සම්මා සම්බුද්ධත්වය මේ අරියත් භාවය තමයි මාව නිදාස් කළේ ලාභ අලාභ දෙකෙන් මමත් බේරුණායි කියලා භාග්‍යතුන් වහන්සේ හිතාගත්තා. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ නැවත බැලුවා මේ දින හතක් ඇතුළත මොකද්ද මේකෙන් මං තවත් ලැබපු ධර්ම කියලා බලනකොට මේ බෝධිය කියනවා ඇයි මාගේ යටතේ ඔබ වහන්සේ වැඩ ඉන්න කාලය තුල රාජ්‍ය කුමාරේ සක්විති රජ වෙන්න ඉන්න කෙනෙක් හොඳ ලස්සන කුමාරිකාවක් වාහ කරගත්ත හොඳ ලස්සන උරතල් දරුවෙක් ඉන්න රම්‍ය සුරම්‍ය සුබ කින මාලිගා තියෙන මේ වගේ සැපවත් කුමාරයෙක් මේ විදියට කොණ්ඩරවුල් වවාගෙන කිසිම වත්කමක් නැතුව වැරෑලි වෙච්ච රෙදි කෑල්ලක් ඇඟේ ඔතාගෙන ගායට ඉඳගෙන මෙච්චර දුක් විඳිනවා කියලා මිනිස්සු නිඳා කළා. මෝඩකමක් මේ කරන්නේ. මේ කරන දේ කිසිසේත්ම ඔබින්නේ රාජ කුලයට මේක නිඳාවක් අපාසයක් කියලා විශාල වශයෙන් යනේන මිනිස්සු දොස් කියන්න ඇති, නිඳා කරන්න ඇති. මේ පණිවිඩය ආරංචි වෙනකොට තමන්ගේ පියාණන් ළඟට ගිහිල්ලා මොකද්ද මේ පුතා කරන වැඩේ මේ රාජ්‍ය වංශයට මේක නින්දාවක් මොකද්ද මෙයා මේම කරන්න හේතුව කියලා নানা ප්‍රකාර ප්‍රශ්න අහලා රජ්ජුරෝ පිටාවටපත් කරන්න ඇති මේ නින්දාවල් දරා ගන්න බැරි තරම් නින්දාවල් මේ ගා යට ඉන්නකොට ලැබුණා ඒ වගේම සම්මා සම්බුද්ධත්වයටපත් වුණාම සම තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා දැනෙනකොට මේ බෝධියට මිනිස්සු දනගගා වඳින්න පටන් ගත්තා. මේ බෝධියට මිනිස්සු ඉස මුදුනේ ඉඳලා වතුර කලවල් ගෙනල්ලා පැන් දෝවණය කරන්න පටන් ගත්තා. මේ බෝධියේ යට ඉඳලා බුද්ධත්වයට පත්වෙච්ච තථාගතයන් වහන්සේට තුන් ලෝකෙම වඳින්න පටන් ගත්තා. අන්න ප්‍රශංසාව මත උනා. ඒ වගේ තමයි අපේ ගෙදරින් ඥාතියන්ගෙන් මිත්‍රයන්ගෙන් සහෝදරයන්ගෙන් සමාජයෙන් නිന്ദා ලැබෙනකොට දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. ඒ කට්ටිය හොඳට ඉගෙනගෙන විශාල තැන්වලට ගියාම බණ භාවනා කරගෙන ගුණයාපත් වුණාම ඒ කට්ටියගේ දෙමව්පියෝ කියනකොට අපට ගොඩාක් ප්‍රශංසාව ලැබෙනවා. එහෙනම් නිന്ദා ප්‍රශංසා කියන එකත් මේ ලෝකයේ පවතින ධර්මයක් සෑම කෙනාම මේකට අවු වෙලා තියෙනවා. තථාගත වෙන මමත් මේ අටලෝ දාමට අවු වෙච්ච කාලයක් තියෙනවා. එහෙනම් අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ අටලෝ දාම තුලින් යස අයස කියන ධර්මතාවය තුල මොකද්ද තථාගතයන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ අටලෝ දාමේ මේ ධර්මතාවය අපේ එදිනදා ජීවිතයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි අපේ විශේෂ අවධානම යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් අපට පෑදිලිව පේනවා මේ යස කියලා කියන්නේ පෝසත් භාවය. අයස කියලා කියන්නේ මොකවත් නැහැ ශුන්‍ය භාවය. ඒ කියන්නේ දුප්පත් භාවය. එහෙනම් යස ඉසුරු කියලා කියන වචනය තුලින් උදට සැප සම්පත් එක්ක පෝසත් වෙච්ච ඒ අර්ථයක් තමයි පිළිබිඹු කරන්නේ. එහෙනම් යස කියන අර්ථය මේ අටලෝ දාම තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කිරීම තුලින් අපට පෑදිලි වෙනවා මේ ලෝකයේ ගොඩාක් සැප සම්පත් ලැබිලා යාන වාන ලැබිලා ඉඩකඩම් ලැබිලා හොඳ ගුණයාපත් මිනිස්සු අපට අසුරට ලැබිලා මේ විදිහේ ජීවිතයක් අපි ගත කරනවා නම් අන්න අපි ගොඩාක් පෝසත් අන්න පෝසත්කමට අපි අවු වෙනවා මේ ලෝකයේ මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ මොකටද කියලා බැලුවාම ඒ මිනිස්සු දුක් විඳින්නේ පෝසත් වෙන්න ඇත්තටම Tamanට ආල් කිලෝ එකක් ගත්තාම අතරට බෙදලා දවස් හතරට උයන්න පුළුවන් නම් දවස් 400කට එයාට සාමාන්‍ය කිලෝ 100ක් තිබුණාම ඇති. ඇයි ග්‍රෑම් 250 එයාට ඕනේ දවසකට. එහෙනම් කිලෝ 100ක් අවශ්‍ය නම් එයාට එක ලියද්දක් ඇති වැඩ කරාම ඒ කිලෝ 100 හම්බෙනවා. හැබැයි එයා අක්කර 25ක් විතර වැඩ කරනවා. එහෙනම් මොකද්ද මෙයා බලාපොරොත්තු වෙන්නේ? පෝසත්භාවය. අපි ජීවත් වෙන්න එපාය. බැරි කාලේ අපට යැපෙන්න යමක් ඉතුරු කරන්න එපාය. එහෙනම් ධනවත් වීම, පෝසත් වීම ආරම්භය විශාල වශයෙන් වේසමාංශි වෙනවා. අපගේ මාසික වියදම ආහාර පාන සඳහා, බේත් සඳහා රුපියල් 5000 නම් ඇත්තටම රුපියල් 5000 රස්සාවක් ඇති. ඒත් අපි රුපියල් 40000 50000ක රස්සාවක් හොයනවා. ඒ රස්සාව කරන ගමන් තවත් padi මදි කියලා ප්‍රශ්න කරනවා. එහෙනම් මෙතනත් පෝසත් භාවය දියුණු වෙන්න ඉතුරු කරන්න තමයි හදන්නේ. එහෙනම් මේ ලෝකයේ ඉන්න සෑම විඥානයක්ම පෘතුජන ස්වභාවය තුළ පැවතුනාම ඒ සෑම විඥානයේම අරමුණ පෝසත් වීම. මේ පෝසත් භාවයට මේ ලෝකයේ ඉන්න සෑම කෙනාම අවුවෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ යස කියන ධර්මතාවය තුළින් තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය තමයි මේ ලෝකයේ කෙලෙස් ඇති උනේ මේ පෝසත්භාවය කියන ප්‍රශ්නේ නිසා. ඇයි මිනිස්සු පෝසත් වෙන්න ලෝභය ඇති කරගන්නවා, ద్వේෂය ඇති කරගන්නවා, මුලා වෙනවා, වෛර බැඳ ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු පෝසත් වෙන්න. පෝසත්භාවය කියන මේ මායයට එම නැත්තම් අටලෝ දහමට මේ ලෝකයේ ගොඩාක් මිනිස්සු අවුලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අටලෝ ධාම තුලින් සිත කම්පණයටපත් නොකර ගන්න. ඒ කියන්නේ අටලෝ ධාම පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අටලෝ ධාමට සිත කම්පණය නොකර ගන්න. එහෙනම් මොකද්ද කියන්නේ මේ යස කියන පෝසත් භාවය ප්‍රතික්ෂේප කරන්නද කියන්නේ නෑ. එහෙම එකක් කියලා නෑ. බුද්ධ වචනය තථාගතයන් වහන්සේගේ අදහස අපි අරියට තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් අපට මාර්ගය වැරදෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේයි චිත්තං යසන කම්පති එනම් මේ අටලෝ ධාමට සිත කලඹවා නොගන්න කියන එක තමයි කිව්වේ අටලෝ ධාම ක්‍රියාත්මක කරන්නටවත් ඒ අටලෝ ධාම භුක්ති විඳින්නවත් තානමක් කරලා නැහැ එහෙනම් කොහොමද මේ අටලෝ දාමට සිට කම්පණය නොවි පවතන්නේ කියලා බලනකොට අපි පෝසත් වෙන්න වෑයම් දරන්න ඕනේ. මාන්සි වෙන්න ඕනේ. බඩමුට්ටු එකතු කරන්න, වත්කම් එකතු කරන්න අපි ගොඩාක් මාන්සි වෙන්න ඕනේ. අපි ගොඩාක් ධනවත් වෙන්න ඕනේ. පුළුවන් නම් අපිට මුදල් තබා ගන්න, වත්කම් තබා ගන්න ප්‍රශ්නයක් නම් ඒක මැනික් බවට පත් කරලා ඒ මැනික් නිදාම් කරලා තියාගන්න ඕනේ යථා කාලයේ වැඩට ගන්න. වටිනා මැනික් જાති තියෙනවා ගොඩාක් අමිලයි ඒවා. එහෙනම් අපේ ධනය අපි ළඟ තියෙන එක අපිට කරදරයක් නම් ආරක්ෂාවට හොඳමදි නම් ඒවා මැනික් බවට පත් කරලා නිදන්ගත කරලා තබා ගැනීම ඇත්තටම ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවක්. එහෙනම් මොකද්ද මේ පෝසත් වෙන්න වෑයම් දරනවායි කියලා කියන්නේ? අපි පිනෙන් පෝසත් වෙන්න ඕනේ, කුසලයෙන් පෝසත් වෙන්න ඕනේ. මේක ලෝකෝත්තර පෝසත් භාවයක්. එහෙම නැත්නම් අපි වගා කරලා, රස්සාවල් කරලා, වෙළඳාම් කරලා ඒ පෝසත් භාවය නෙමෙයි. පිනෙන් පෝසත් වෙනවා, කුසලයෙන් පෝසත් වෙනවා, ලෝකෝත්තර ධර්මයෙන් පෝසත් වෙනවා. ඒ පෝසත් භාවය වඩ아가ගෙන යනකොට දැන් කුසල් පිරීලා පිනුත් පිරීලා දැන් මේව අපට ප්‍රශ්නයක් මේව තියාගන්න බෑ කරදරයි ප්‍රමාණය වැඩි එතකොට ಗುಣධර්ම වඩනවා ඒ ಗುಣධර්ම වඩලා මේ කුසලයේ පින ಗುಣධර්ම වශයෙන් වඩලා මණිකක් වශයෙන් තියාගන්නවා ඉදම්පි සංගේ රතනං පනීතං එහෙනම් මේවා මණික් බවට පත් කරලා තියාගන්නවා අපේ ජීවිතයේ යථා කාලයේ රාහත් බෝධියට යන්ට ඒ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. සෑම දෙයක්ම ඉවසලා කටයුතු කරනවා මේක ආර්ය තථාගතයන් වහන්සේගේ සරණ යන සංඝයාගේ මණිකක් භාග්‍යතුන් වහන්සේගේ සංඝයා කවුද බික්කු බික්කුණී උපාසක උපාසිකා එහෙනම් මේ ජීපින්වතුන් ශ්‍රමණයන් වහන්සේලා උපාසක මෑණියන්ලා බික්කු මෑණියන්ලා මේ සෑම දෙනාම සිවණ පිරිස එහෙනම් අපට තමයි මේ සංඝේ රතනං පණීතං කියලා කියන්නේ. එහෙනම් මේ මණික් අපි ළඟ නැත්තම් අපි දුප්පත්. අපි මේවා එකතු කරන්න ඕනේ. ඒකතු කරන ක්‍රමය තමයි මේ ඇසෙන් අපි මේ ලෝකයේ දිහා බලනකොට මේ ලෝකයේ තියෙන නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට අපි ලෝභ දේශ මොහ රාග ඇති නොවෙන්නට මේ ඇස පරිස්සම් කරගන්න ඕනේ. මේක මණිකක් ඇයි මේ ඇස් වලින් අපට කර්ම හැදෙනවා? ඇස් වලින් අපි රාගයෙන් බලනවා, ద్వේෂයෙන් බලනවා, මිත්‍යා දෘෂ්ටි ගොඩනගා ගන්නවා. වටිනාකම් වලට අපි බැඳෙනවා. පලි ගන්න අතුරු අඳුන ගන්නවා. එහෙනම් මේ ඇස් වලින් ඕනතරම් භවගාමි පැවැත්මට කර්ම ඇදෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ඇස් දෙක විවෘත කරලා අපි මේ ලෝකෙ දිහා බලනකොට ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්නේ නැතුව පරිස්සමෙන් මේ නාම රූප දිහා බලන්න පුළුවන් නම් සෑම කෙනා කෙරෙහිම මෛත්‍රියෙන් අපට බලන්න පුළුවන් නම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයා ගොඩාක් පෝසත් වෙනවා පෝසත් වෙන්න වෑයම් දරනවා ඒ හැම දෙයක්ම අවුෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ගනුදෙනු කරන මණික උපදමනවා ಗುಣධර්මයේ වඩනවා එහෙනම් මේ ඇස කියන මේ ආයතනය තුලින් අපි පෝසත් වෙන්න ඕනේ කොච්චර පෝසත් වෙන්න ඕනේද මේ ලෝකේ ඉන්න සෑම කෙනාම මගේ අම්මා වෙලා තාත්තා වෙලා දරුව වෙලා ඥාතිය වෙලා ඉපදිච්ච මගේම පවුලේ අය කියලා කියනකොට මට හතුරා පේන්නේත් නෑ මිතුරා පේන්නේත් නෑ සෑම කෙනාටම උදව් කරන්න ඕනේ නිවන් යන්න කියන එක විතරයි පේන්නේ එහෙනම් අපේ ඇස් වලින් කොහොමද පෝසත් වෙන්නේ? අපි යම්කිසි අවස්ථාවක යම්කිසි නාම රූපයක් දකිනකොට ලෝභය ඇති වුණාද? අනේ මේක වටිනවා මේ වගේ එකක් ගත්තොත් හොඳයි. මේක මට ගන්න මෙයා විකුණනවා දන්නෙත් නැහැ කියලා හිතනකොට අපි දුක්පත් වෙනවා. ඇයි ලෝභය අපේ කුසලයේ නැති කරනවා? ලෝභය අපේ පින්වල බලය අඩු කරනවා. ඒ කියන්නේ අපි දුක්පත් වෙනවා. යමක් දැක්කාම අපි හිතන්න ඕන අනේ මේ වගේ ලස්සන බඩමුට්ටු මේ මිනිසුන්ට තියෙනවා. මේක නඩත්තු කරන්න මොන වගේ දුකක් විඳිනවද? මේක ආරක්ෂා කරන්න මොනතරම් කාලයක් ශ්‍රමයක් වේදම් කරනවද? හොඳ වෙලාවට මම මේකෙන් බේරුනේ නැත්තම් මමත් මේ මුරකාර වැඩ කරන්න එපාය. මම මුරකරුවෙක් සහ සිරකරුවෙක් වෙනවායි කියලා අන්න එයා ඇස් දෙකෙන් පෝසත් වෙනවා. රාගය අපි තුල වැඩිපුර තියෙනවා නම් කාන්තාවක් දිහා දැක්කාම සන්තෝෂිත බලන්නකො කොච්චර ලස්සනද උරුබූටිද මේ වගේ කෙනෙක් අපේ භාර්යාව වෙලා උනානම් කොච්චර සන්තෝෂද අපේ ජීවිතයට කියලා හිතෙනවා අන්න එතන තමයි මායя අපට ආරූඪ වෙලා තියෙන්නේ එතනදී මේ කමඨාන ගණ්ඩෝනේ පුට්ටස්ස ලෝක ධම්මයට මගේ සිත කම්පණයටපත් වෙනවා එහෙනම් මම මේ ස්ථානයේදී මගේ ඇස මේ ලාභයට අවුෙන්නේ නැතුව මේ පෝසත් භාවයට අවුෙන්නේ නැතුව මම මේ ඇස පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් මේ ඇස පෝසත් කරන්නේ කොහමද? මේ වගේ කාන්තාවන්ට මිනිස්සු මොනතරම් බැඳෙනවද? මොනතරම් රාගයෙන් අවුවෙනවද? ලස්සනයි කියලා බැඳගන්නවා. එයාව සාකාරී කරගන්නවා. පසුව එයාට කණ්ඩ බොණ්ඩ දෙන්න මෙයා වැඩ කරලා කම්කරුවෙක් වෙනවා. එයාට බේතේ දීලා මෙයා වෙදෙක් වෙනවා. රෑදවල් දෙවේ ආරක්ෂා කරන්න ගිහලා මෙයා මුරකාරයෙක් වෙනවා. ගෙදරින් එළියට යන්න බෑ. මෙයාට ඕන විදිහට කටයුතු කරන්න බෑ. අම්මා තාත්තට සලකනවා නම් උනත් ඒ බවලතාගෙන් අවසරය ගන්න ඕනේ. දැන් මෙයා සිරකරුවෙක්. බන්ධනාගාරගත වෙච්ච කෙනෙක්. පෞල් ජීවිතේ නම් ඕ කෝඩුවට මැදි වෙච්ච සිරකරුවෙක් බන්ධනාගාරගත වෙච්ච කෙනෙක්. එහෙනම් මගේ ජීවිතේ මං කවදාවත් සිරකරුවෙක් වෙන්නෙත් නෑ. මුරකරුවෙක් වෙන්නෙත් නෑ. අනුන්ගේ ළමයින්ට මං කැපකරුවෙක් වෙන්නෙත් නෑ. ඒ දරුවා හදලා තින්නේ තවත් දම දෙමව්පියෙක්. ඇයි ඒ දෙමව්පියන්ගේ දරුවාට මං කැපකරු දායකයෙක් වෙන්නේ? සිරකරුවෙක් වෙන්නේ ඇයි? මුරකරුවෙක් වෙන්නේ ඇයි කියලා මේක ලෝකෝත්තරව දකිනවා. මේ ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් එයාගේ ඇස් දෙක ඇත්තටම මේ ලෝකයේ ගොඩාක් පෝසත් එයා තරම් වාසනාවන්ත ආර්ය පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. එයාගේ ඇස් දෙකට වන්දනා මාන කරන්නට තරම් සුදුසුකමක් ලබනවා. ඒ තරම් පෝසත් වෙනවා. ඒ වගේ තමයි අපේ කට අපි ශබ්ද වලට පාවිච්චි කරනකොට নানা ප්‍රකාර පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද කතා කරනකොට අපි දුප්පත් වෙනවා අකුසල අදණ්ඩ අදන්න අපි ළඟ තියෙන සැපත අඩු වෙනවා ඒ කියන්නේ අපි දුකට ලං වෙනවා අකුසල කර්ම පිරෙනවා කියලා කියන්නෙම සසරේ දුක් විඳිනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපි කතා කරන වචන සුභාසිතාච එන්න ඕනේ. සත්‍ය වචන කතා කරන්න ඕනේ. නිර්වාණ පණිවිඩය කතා කරන්න ඕනේ. දහම් සාකච්ඡාවල් කතා කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානේම මිනිසෙකුට යාපතක් වෙන ලෝකෝත්තර ආර්ය කතා කතන්දර කතා කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් නම් අපේ වචනේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ බවට පත් වෙනවා නම් නිවනට අදාළ වචන බවට පත් වෙනවා නම් අපේ කටතරම් පෝසත් කෙනෙක් නැහැ අපේ වචනය තුලින් අපි පෝසත් වෙලා සමහර අය කියනවා අරයානම් කතා කරුවා මේ පැත්ත පලාතින් හම්බෙන්නේ ඒ තරම් කට කැතයි කියලා කියනවා ගඳයි කියලා කියනවා ඒ වගේම තමයි අපේ පන්සලේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්න කට ඇරියාම ඒ වචන ටික ඇයෙනකොට ඕනම මිනිසෙගේ සිත පෑදෙනවා කොච්චර ගලක් වාගේ ඉතක් තිබුණත් මේ මිනිස්සයා අඬනවා කෑගගා ඒ තරම් සිත පෑදෙනවා ඒ තරම් ඒ වචන පෝසත් ධර්මයෙන් පෝසත් වෙලා ධර්මයෙන් පෝෂණය වෙලා ගුණයාපත් වෙලා එහෙනම් වචනයෙන් අපි දුප්පත් වෙලා ඉතියානම් අද ඉඳලා මේ කමඨාන වඩන්න ඕනේ අද ඉඳලා වචනයෙන් අපි පෝසත් වෙන්න ඕනේ යස කියන මේ අටලෝ ධාමෙන් අපි පෝෂණය ලබන්න ඕනේ චිත්තං යස්සන කම්පතිය කියලා කියන්නේ මේ අටලෝ ධාමේ මේ පෝසත් භාවය තුලින් අපි කවදාවත් කැළඹෙන්නේ නැතුව අපට අයාපතක් වෙන්නේ නැතුව කම්පණයටපත් වෙන්නේ නැතුව පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේ තමයි අපේ නාසයෙන් අපි ගනුදෙනු කරනකොට මේ නාම රූපات එක්ක අපි නිරත වෙලා ඉන්නකොට අපි තේරුම් ගන්න ඕනේ මේ නාසය තුලින් මම පෝසත් වෙනවද දුප්පත් වෙනවද කියලා. ගඳ දැන්නකොට මට द्वේෂය ඇති වෙනවා නම් වෛරය ඇති වෙනවා නම් පලි ගන්න හිතනවා ඒ ගඳ එන මිනිස්යාට නිନ୍ଦා අපාස කරනවා එයාගේ චරිතය ඝාතනය කරනවා අන්න එයා දුප්පත් වෙගෙන යනවා මේ નાශය කරන කොටගෙන එයා දුප්පත් වෙනවා ඒ වගේම එයා මේ નાසයට දැනෙන ගන්ධය තුලින් අනේ මේ තරම් ගඳ එනම් මන්තුල කොච්චර ගඳ තියෙනව ඇද්ද මම හැමදාම දත් නැදලා තම් පාසු වෙලා පිරිසිදුට ඉන්න නිසා මම සුවඳයි කියලා මං හිතාගෙන හිටියා. එහෙනම් මිනිස් කයේ ගඳ දැනගන්නට අවස්ථාවක් මෙයා තුලින් මට දී වුණා. මමත් මෙයා වාගේම මිනිසෙක් මටත් මේ වාගේම ගඳක් තියෙනවා. එහෙනම් මේක මට මෙයා අවබෝධ කරලා දුන්නා. කල්පනා කරලා බලන්න මේ ගැටීම තුලින් මේ द्वේෂය තුලින් අපි මේ ලෝකෝත්තර ධර්මයේ දකිනවා නම් කමඨාන වඩනවා නම් අපිතරම් පෝසත් මිනිසෙක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. ඒ වගේම තමයි සුවඳක් දැනෙනවා නම් ඒ සුවඳට මං අවු වෙනවා නම් ඒ සුවඳට කැමති නම් ඒ ගන්ධයට මං ඡන්දය දෙනවා නම් ගන්ධ ඡන්දයට මම අවු වෙනවා නම් මම තරම් මේ ලෝකේ මුලා වෙච්ච කෙනෙක් නැහැ. එහෙනම් මට දැනෙන ඒ සුවඳට මම අවුෙන්නේ නැතුව මේ ලෝකයේ සෑම තැනම සුවඳ පවතිනවා. හැබැයි සුවඳෙන් අපට වැඩක් නැහැ. හේතුව සුවඳ දැනෙනවා කියලා කියන්නෙම ගඳ පවතිනවා කියන එකයි. මේ ධර්මතාවය කවුරුත් අවබෝධ කරගන්නේ මේ ලෝකයේ ගඳ පවතිනවා නම් ඒ කියන්නේ සුවඳ පවතිනවා කියන එකයි. එහෙනම් අපිට පිච්චමල් සුවඳක්, නෙළුම්මල් සුවඳක් දැනෙනකොට අපි දැනගන්න ඕනේ මෙච්චර සුවඳ දැනෙනවායි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම ගඳ නැත්තම් සුවඳ දැනෙන්නේ ගඳ තියෙනවාමයි. එහෙනම් ආලෝකය අපි දැක්කාම අපි සන්තෝෂ වෙනවා බලන්න කොච්චර එළියක් තියෙනවද? එළිය දැනගත්තේ අඳුර තියෙන නිසා නේද? කොහොම දවල් කාලේ අපිට එළිය බලන්න බෑනේ. එහෙනම් අඳුරේදී එළිය පේනවා. එහෙනම් එළිය තියෙනවා නම් අඳුර ඒකාන්ත වශයෙන්ම පවතින බව දැනගන්න ඕනේ. එහෙනම් අපේ නාසය තුලින් මේ ගන්ධය කියන ස්පර්ශය තුලින් ගන්ධ ස්පර්ශය තුලින් අපි අවබෝධ කරගන්න මේ ඇලීම ගැටීම තේරුම් ගන්න පුළුවන් නම් ඒකේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් නම් මායයට අවු නොවි පරිස්සම් වෙන්න පුළුවන් නම් එයා මේ ගන්ධය තුලින් ගොඩාක් පෝසත් කෙනෙක්. ඒ වගේ තමයි මේ කන් දෙක තුලින් අපි ගොඩාක් දේවල් ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන සෑම අවස්ථාවක් තුළම ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් අපි මේ ලෝකේ ගොඩාක් දුප්පත් වෙලා අපට තේරිලා නැහැ අපි තාම කෙලෙස් මාරයන් වලට අවු වෙන බව අපට වැටහිලා නැහැ තාම අපි පෘතුජන ස්වභාවයක ඉන්න බව අපට වැටහිලා නැහැ ක්‍රමක්‍රමයෙන් අපායට ලං වෙන බව එහෙනම් මේ කනට ගොඩාක් කැත දේවල් ඇයෙනකොට නිന്ദා අපකීර්ති ඇදෙනකොට සාදුකාරයක් වෙනවා කර්මය ඉවර වෙලා යනවා මාගේ කන් දෙක නිසා මම දැනගත්තා මට තියෙන කර්ම කොච්චරද කියලා ශබ්ද කර්ම එහෙනම් සද්ද කර්ම මට අවබෝධ කරලා දීපෝ මේ කනට සාදුකාරයක් දෙනවා. වාසනාවන්ත කණන් මෙච්චර සද්ද කර්ම තියෙන බව මම දැනගෙන හිටියේ නෑ. එහෙනම් මේ විදිහට ප්‍රඥාවෙන් ලෝකෝත්තර ධර්ම ස්පර්ශ කරන්න පුළුවන් නම් ලෝකෝත්තර ධර්ම කාරණාවක් එයාට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අටලෝ ධමෙන් එයා නිදහස් වෙනවා. ඒ වගේ තමයි අපට යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරනකොට ගෞරව කරනකොට ಗುಣකතන කරනකොට අපගේ කන් දෙක ගොඩාක් පිනහලා යනවා. අරි සන්තෝෂයක් දැනෙනවා. අපි තරම් මාන්නේ මත්වෙච්ච කෙනෙක් නෑ. අන්න එයා දුප්පත් වෙනවා. කොච්චර ප්‍රශංසා කළත් මම නෙමෙයි මේ මාන්නේ කියන මායя ඇතුල් කරගන්නේ. මම මාන්නේ හදන්නේ නෑ. මම මගේ ජීවිතය පුරාම මම මේ ලෝභයට එහෙම නැත්නම් ප්‍රශංසාවට කීර්තියට අවු වෙන්නේ නැතුව ඉන්නවායි කියන ඒ චිත්තානුපස්සනාව වඩනවා ඒ කියන්නේ යා ලෝකෝත්තරව ගොඩාක් පෝසත් වෙනවා එහෙනම් මේ ධර්මතාවයන් අපි තේරුම් ගන්න ඕනේ අපි ලබාපු මිනිසත් භවය තුළ මේ පෝසත් භාවය කියන ධර්මයට අවුෙච්ච නැති කෙනෙක් නෑ අපි කියනවා යම්කිසි ශ්‍රමණයන් වහන්සේ නමකට මුදල් වගේක් තියෙනවා ගන්න කියලා. උන්වහන්සේ කියනවා මම මුදල් පාවිච්චි කරන්නේ ඇයි? පෝසත් වෙන්න කැමති නැහැ. එතකොට ඔබ වහන්සේ පිනෙන් පෝෂණය වෙන්නේ ඇයි? කුසලයෙන් පෝෂණය වෙන්නේ ඇයි? ಗುಣධර්ම වලින් පෝෂණය වෙන්නේ ඇයි? ඒතර ಗುಣධර්ම වලින් ඔබ වහන්සේ පෝසත් වෙන්න කැමති. පිනෙන් පෝසත් වෙන්න කැමති. එතකොට මේ මුදලින් පෝසත් වෙන්න විතරක් ඇයි කැමති නැත්තේ ඔබ වහන්සේ අන්තගාමී කිව්වාම උන්වහන්සේ කල්පනා කරන ඇත්ත නෙන්නම් වස්තුවෙන් පෝසත් වෙන එක මම ප්‍රසිද්ධේප කරනවා නම් එතකොට පිනෙන් පෝසත් වෙන්න මං ඇයි වෑයම් කරන්නේ? ಗುಣධර්ම වලින් පෝසත් වෙන්න මං ඇයි වෑයම් කරන්නේ කියන එක වැටෙනවා. එහෙනම් මේ ධර්මතාවයන් මෙනෙහි කරන්න පුළුවන් නම් අපි ලබාපු මිනිසත් භවය තුළ මේ ධර්මතාවයට ප්‍රත්‍යක්ෂ වෙලා සමවැදිලා අපට බේරිලා ඉන්න පුළුවන් නම් ඇත්තටම ලෝකෝත්තරව අපේ කන් දෙකෙන් අපි ගොඩාක් පෝසත්. එහෙනම් අපේ කායික චර්යාව නිසා නිന്ദා අපාස අපකීර්ති අපට ලැබෙනවා නම් ඒ කියන්නේ අපේ කායික චර්යාව ගොඩාක් දුප්පත්. අපේ ජීවිතය තුළ කායික චර්යාව පෝසත් වෙන්න නම් සීලයට අනුව විනයට අනුව මෙයා ඇසිරෙන්න ඕනේ. එහෙනම් ඒ විදිහට තමන් විනය ආනුකූලව ඇසිරෙනවා නම් මේ කායික චර්යාව තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් ඇත්තටම මිනිසු කියන බලන්න අර දරුව කොච්චර වාසනාවන්තද. ඒ දරුව දිහා බලලවත් මේ මිනිස්සු හැදෙන්නේ නැහනේ. අන්න බලන්න මේ කායික චර්යාව ගොඩාක් පෝසත් එහෙනම් අපේ චෛතසිකයේ පිළිබඳව බලනකොට මේ සිත පෝසත්ද දුප්පත්ද කියලා බලනකොට ගොඩාක් දුප්පත්. ඇයි ඇති වෙන තරමක් අපේ අකුසල කර්ම පාප කර්ම මේ සිත තුළ ජනිත කරලා උත්පාදනය කරලා මෙයාට විඳින්න තියෙන හැම දුකක්ම හදලා දුන්නා. ඒ නිසා මෙයා ගොඩාක් දුප්පත්. ඒ වගේම තමයි ලෝකෝත්තර දේවල් කල්පනා කරලා සිතලා නිතර නිතර ලෝකෝත්තර ධර්මයම මෙනෙහි කරනකොට මේ ඇස් දෙක ගොඩාක් බෝසත් වෙනවා කොච්චරද කියලා කිව්වොත් ඒයි භික්ෂු භාවය තුළින් අරියත් ඵලය ලබන්න තරම් මෙයා පෝසත් වෙනවා අපගේ ජීවිත කාලය තුළ මේ යස කියන මේ පෝසත් භාවය අරගෙන බලනකොට අපට පෑදිලිව පේන ධර්මයක් තමයි මේ ලෝකයේ සෑම දෙයක්ම නාම රූප වලින් සැකසීලා තිබුණාට හැම ධර්මතාවයක්ම අටලෝ ධාමට අන්තර්ගතයි. අටලෝ ධාමෙන් තොර මේ ලෝකයේ අබමල් රේණුවක්වත් අපට ගන්න බෑ. හැම තැනම තියෙන්නේ අටලෝ ධාම. එහෙනම් මේ අටලෝ ධාම තුලින් මේ යස කියලා කියන්නේ මොනවද? අනාගාමි මාර්ගය. මොකද මේ අනාගාමි ආර්ය ශ්‍රාවකයා කරන්නේ කුසල් වඩනවා, පින් වඩනවා. ලෝකෝත්තර මාර්ගයේ මේ අසකන දිවනාසය සමසිත පෝෂණය කරනවා, පෝසත් කරනවා. එහෙනම් ඒ කමඨාන මොනතරම් ලස්සන කමඨානක්ද? භාග්‍යතුන් වහන්සේ මේ රුක්කේ දියා බලලා බෝධියේ දියා බලලා පෝසත් වූසේක කොහොමද පළවෙනි පෝසත් භාවයේ ලැබුණේ මෙච්චර ගාකට මට මෛත්‍රිය කරන්න පුළුවන් මානසිකත්වය හැදුනා. මේ ගාට දවස් දින 7ක් මම මෛත්‍රී කළා. එහෙනම් මේ සිතවිල්ල පහළ වුණා මේ ගාදියා දැකලා අන්න උන්වහන්සේගේ චෛතසිකය උන්වහන්සේ පෝෂණය කළා. එහෙනම් අපේ ජීවිතවල අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. පෝසත් වෙන්න. සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ අපි නැවත නැවත දක්ෂ වෙන්න ඕනේ පෝසත් වෙන්න. එනම් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතේ අසෝකං විරජං කේබං ඒතං මංගල මුත්තමං කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩයට අනුව මේ කමඨානට අනුව අපට පෑදිලිව පේනවා මේ සෑම අවස්ථාවක් තුළම සලායතනම එකම ධර්මතාවයට අවු වෙනකොට මේ සිත දක්ෂ වෙන්න ඕනේ මේ අවුවෙච්ච එකෙන් බේර ගන්න. එහෙම නැත්නම් අවුෙන් නැතුව ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් අපේ ජීවිත කාලය තුල ගත්තාම අපේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වෙන්න උත්සාහ කරනවා. දිස්ත්‍රික්කයේ සංඝ නායක වෙන්න උත්සාහ කරනවා. හැමෝගෙම යහපත් විශ්ව කියන නම ගන්න උත්සාහ කරනවා. භාවනා යෝගී ආම්ද්‍රෝ කියලා මිනිස්සු ලවල අපි කියව ගන්න උත්සාහ කරනවා. මේ හැම එකක්ම මොකද්ද ලෞකිකව පෝසත්භාවය පතාගෙන යන ගමනක්. ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයා සැබෑ පෝසත්භාවය මොකද්ද කියලා බලනකොට එයාගේ පෝසත්භාවය තමයි එයා වඩන දුප්පත්භාවය ලෞකික ජීවිතය තුළ. එහෙනම් ලෞකිකව අපට දුක්වත් දුක්පත් වෙන්න පුළුවන් නම් ලෝකයේ මේ නාම රූප ධර්මයන් එක්ක අපට දුක්පත් වෙන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර ජීවිතය තුල ගොඩාක් පෝසත් වෙනවා. එනා යස කියන ධර්මතාවය අපට විශාල ධර්මයක් පිළිමමු කළා. මේ පෝසත් භාවය තුලින් අපි ගොඩාක් දේවල් තේරුම් ගත්තා. එහෙනම් තථාගතයන් වහන්සේ තවත් පෝසත් භාවයක් කියනවා දෙවිවරුන්ට. මොකද්ද පෝසත් භාවය මේ ලෝකයේ අන්තිම දුප්පත් භාවය? රාතන් වහන්සේ තරම් මේ ලෝකයේ පෝසතෙක් නැහැ. පිනෙන් කුසලෙන් හැබැයි ගිහින් බලනකොට කුසලුත් නැහැ පිනුත් නැහැ මොකවත් නැහැ අබෑටයක්වත් නැහැ. හැබැයි උන්වහන්සේ තරම් කුසලෙන් පිනෙන් පෝසත් කෙනෙක් නැහැ. එහෙනම් ආර්ය මාර්ගයේ වඩන ආර්ය සංඝයා පෝසත් වෙන්න ඕනේ. මේ ලෝකයේ අන්තිම දුප්පතා වෙලා හැමදේම දන් දීලා ඉවර කරන්න ඕනේ. හැම ඇලීමක්ම ගැටීමක්ම බැඳීමක්ම දන් දීලා ඉවර කරලා අන්තිමටම දුප්පත් වෙලා අරියත් බෝධියටපත් වෙනවා ඉපදෙන්න කර්මයක්වත් නැහැ බැනුම් ආන්න කර්මයක් නැහැ ගුටි කන්න කර්මයක් නැහැ හැමදේම දීලා ඉවර වෙලා එයා මේ ලෝකේ අන්ත අසරණ දුප්පත් බවටපත් වෙලා අරියත් බෝධියටපත් වෙනකොට එයා තරම් පෝසතෙක් මේ ලෝකේ නැහැ. ඒ රාතන් වහන්සේගේ නමට වඳිනවා මිනිස්සු ඒ තරම් පෝසත්. එහෙනම් අපේ ජීවිතය තුළ අපේ ලෝකෝත්තර පෝසත්භාවය ලබන්නට නම් අපි කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ ලෞකික දුප්පත්භාවය හදන්න ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රුක්ක මූල ගතෝවා ආරණ්‍ය ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියලා එහෙනම් අපේ ජීවිතයේ තුල අපට මේ විදියට දුප්පත් වෙන්න පුළුවන් නම් මේ විදිහේ මානසිකත්වයක් අදා ගන්න පුළුවන් නම් අපි තරම් දක්ෂයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියන උතුම් තථාගත පණිවිඩයට අනුව 500ක් භික්ෂුන් වහන්සේලා රාත්පලයටපත් වුණා කියනක පුදුමයක් නෙමෙයි. 500 රාත්පලයටපත් නොවුණා කියලා කිව්වොත් තමයි ඒක ලෝක පුදුමයක්. මෙච්චර ගැඹුරු ධර්මයක් කියලා මේගොල්ලෝ වැඩගත්තේ නැත්තේ ඇයි කියලා ඒක පුදුමයට කාරණාවක්. එහෙනම් අපේ ජීවිතවල අපි මේ අටලෝ දාමත් එක්ක අනන්ත අප්‍රමාණ ජීවත් වුණා. සෑම ඝනදෙනුවක්ම අටලෝ ධාම තුලින් අපි ඉෂ්ට සිද්ධ කළා. නමුත් මේකේ යථාර්ථය අපි දැක්කේ නෑ. එහෙනම් අද මේ අවස්ථාව වෙනකොට මේ පුට්ටස්ස ලෝක ධම්මේ කියන ධර්මතාවය තුල යථාර්ථය අපි දැක්කා. මේ යථාර්ථය තුලින් අපගේ ජීවිතයට අපේ අඩුපාඩු හදා ගන්නට යනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා අපේ අඩුව හදන්න ඕනේ තථාගතයන් වහන්සේගේ සරණ යන්න ඕනේ. එන අනාගාමි මාර්ගයට වැටෙන ධර්මයක් අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල අපට පිරිනිවෙන්න අවස්ථාව උදා වුණා. එනනම් මේ අවස්ථාවේ ඉඳගෙන අපි නැවත නැවත පව් වැඩ කරනවා නම් අකුසල කර්ම කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අපේ දුගතිගාමිත්වය සතර පායේ උත්පත්තිය කාටවත් නවත්තන්න බෑ. එහෙනම් අපි ගොඩාක් ප්‍රඥාවන්ත වෙලා කල්පනා කරලා වැඩ ගන්නවා කොහොමද අපි මේ ලෝකේ වැඩ කටයුතු කරන්නේ සෑම ස්ථානයක් තුළම අටමා ධර්මයේ තියෙනවා අටලෝ ධර්මය මේ හැම තැනම පවතින බව දැනගෙන ඒවා පිළිබඳ චිත්තානුපස්සනාව වඩනවා එතකොට අටලෝ ධමයට අවු වෙන්නේ නැහැ එහෙනම් අද ඉඳලා අපේ ජීවිතය තුළ මේ අටලෝ ධමයට අසු නොවි ජීවත් වෙමු අද ඉඳලා අපි මේ අටලෝ ධාම තුළින් අපේ ಗುಣධර්ම වඩාගමු. අද ඉඳලා මේ අටලෝ ධාම අපේ විමුක්ති මාවත කරගමු. එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපි ලබාපු කමඨාන නිර්වාණ පණිවිඩය භාවනාව කොච්චර ශ්‍රේෂ්ඨද අපගේ සංසාර විමුක්තිය සලසා දෙන්න තරම් එහෙනම් අද ඉඳලා මේ කමඨාන වඩමු මේ ධර්ම දේශනාව නැවත නැවත මෙනෙහි කරමු මේක පුරුදු කරමු මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරනගෙන සංසාර දුකෙන් එතර වෙමු එහෙනම් අප සියලුම දෙනාට මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ධර්මය කරන කොටගෙන අපි සාකච්ඡා කරපු භාවනාව මේ ධර්මය කරන කොටගෙන අපි සාකච්ඡා කළා වූ මේ පෝසත් භාවය අපේ ජීවිතවලට එකතු කරන්න ඕනේ අද ඉඳලා පෝසත් වෙන්න පිනෙන් පෝසත් වෙන්න කුසලයෙන් පෝසත් වෙන්න ගුණධර්මයෙන් පෝසත් වෙන්න එහෙනම් මේ වාගේ දෛනිකව මේ කර්මයේ තුල නිරත වෙලා මේ ව්‍යායාමයේ නිතර නිතර කරලා මේ කමඨාන නිතර නිතර වඩලා අපි ලබාපු මිනිසත් භවයේ පළවෙනි පෝසතා බවට පත්වෙමු. අපගේ ජීවිතයේ පිනෙන් පෝෂණය වෙලා පෝසත් වෙලා කුසලයෙන් පෝසත් වෙලා ගුණධර්ම වලින් පෝසත් වෙලා මේ ගාථා රත්නය තුල පවතින අට්ඨමා කුසලය එම නැත්නම් අටලෝ ධාම අපි සම්පූර්ණ කරගනිමු. මේක කුසල්සිත 8ක් ගැන මේ කියන්නේ සෑම චෛතසිකයක් තුළම කුසල්සිතක් තියෙනවා. මාර්ගය කියන්නේ කුසල්සිතක්. ඵලය කියන්නේ කුසල්සිතක්. එහෙනම් අපට කුසල්සිත ඇති කරගන්න පිංසිත සිතවිලි ඇති කරගන්න තථාගතයන් වහන්සේගේ සරණ යන්ට මාම්රු අවස්ථාවක් අපට උදා වුණා. එහෙනම් අපගේ ජීවිතයේ අපි මේ ශ්‍රවණය කරන ධර්මය අවසාන ධර්මයේ බවට පත් වේවා. මේ ධර්මය තුළින් මට නිවෙන්න පුළුවන්. මේ ධර්මය තුළින් මට අවශ්‍ය කමඨාන මට ලැබුණා. නැවත නැවත මේක පුරුදු කරලා වඩලා මේ ලබාපු මිනිසත් භවයේ දුක නිවාගෙන සංසාරයෙන් එතර වෙලා පිරිණිවෙන්න ඒ කාන්ත වශයෙන්ම මේ ධර්මදේශනාව භාවනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි